මජ්ක්‍ධිම නිකායේ පොත් වහන්සේලා තුන් තුනක් තියෙනවා. ඒතර තුන්වෙනි කොටස, තෙවැනි කොටස තමයි මේ කායගත සති සූත්‍රය අන්තර්ගත වෙලා තියෙන්නේ. එක්තරා අවස්ථාවකදී වික්ෂුන් වහන්සේලා එකතු වෙලා ටිකක් විවේකීව උපස්ථාන ශාලාවේ පිළිසඳර කතාවක යෙදෙන අවස්ථාවේදී උන්වහන්සේලා අතර කතාවක් ඇති වෙනවා මේ භාගතුන් වහන්සේ කායගත සතිය කියලා අපිට දේශනා කළා ඒක මහත්ඵලයි මහානිසංසයි කියලා දේශනා කළා ඒක බොහොම ආශ්චර්යවත් කුසලතාවක් පුදුමාකාර ආශ්චර්යවත් හැකියාවක් මේ කායගත සතිය තුල තියෙනවා කියලා භාගතුන් වහන්සේට ප්‍රශංසා මුඛයෙන් වික්ෂුන් වහන්සේලා අතර යම්කිසි කතා සංවාපයක් ඇති වුණා මේ අවස්ථාවේදී භාග්‍යතුන් වහන්සේ එම ස්ථානයට වැඩම කරනවා. වැඩම කළා විසුණු වහන්සේලාගෙන් විමසනවා මොකද්ද මම පැමිණෙන්න පෙර ආතුව ඔබ වහන්සේලා කතා කර කර හිටියේ. මොන වගේ මාතෘකාවක් ගැනද සාකච්ඡා කර කර හිටියේ. එතකොට මේ විසුණු වහන්සේලා ප්‍රකාශ කරනවා ස්වාමීනි අපි වෙනත් නරක තිරස්චීන කතාවක යෙදලා හිටියේ නැහැ. අපි මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ඒ කායගත සතිය මහත්ඵලයි මහානිසංසයි නේද කියලා අපිත් අපිට දැනෙන තරමින් සාකච්ඡා කරමින් හිටියා කියලා. ඒතර අන්නේ අවස්ථාවේ තමයි භාගතුන් වහන්සේ අවස්ථාවක් උදා කරගන්නේ මේ වික්ෂුන් වහන්සේලාට මේ නිවැරදි කායගත සතියක් වඩන්නේ කොහොමද? මහත්ඵල මහානිසංස වෙන්න කායගත සතිය වඩන්නේ කොහොමද කියලා මාතෘකාවක් දැන් භාගතුන් වහන්සේ ඉදිරියට අරගෙන දැන් අපිට ක්‍රමානුකූලව මේ මහත්ඵල මහානිසංස වෙන්න කායගත සතිය වඩන ආකාරය ක්‍රමානුකූලව විස්තර කරලා දෙනවා. ඉතින් ඒකදී මුලින්ම ඉස්සරහට අරන් තියෙන්නේ ආනාපාන සතිය. ඉතින් අපි ටිකක් දුරට මේක ගැන කලින් දේශනාවන් වලදී සාකච්ඡා කළා. ශුන්‍යාගාරකට ගිහිල්ලා නැත්නම් වැඩි පිරිසක් නැවසෙන්නේ නැති තැනකට ගිහිල්ලා නිෂ්කලංකව නිශ්ශබ්ද තැනකට ගිහිල්ලා එයා වාඩි වෙනවා. පළක් බඳලා වාඩි වෙනවා. ඉතින් ඒ පළක් බඳලා වාඩි වුණාම අපිට හොඳට හිස කෙලින් තියාගෙන බෙල්ල කෙලින් තියාගෙන කය ඍජුව තියාගෙන පළක් බඳලා වාඩි වුණාම හොඳට මේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය හුඟක් පහසු වෙනවා. මොකද ආරම්භක මට්ටමේදී හොඳට මේ කය ඍජුව තියාගෙන ඒ වගේ අර හුස්ම ගැනීමේ ක්‍රියාවලියට හොඳට පහසු වෙන ආකාරයට ඒ තමන්ගේ ඉරියව්ව සකස් කර ගැනීම වැදගත්. මොකද අපේ හිස නැවිලා, කය ඉස්සරහට නැමිලා තියෙනවා නම් එතකොට අර හුස්ම ගැනීමේ ක්‍රියාවලිය ටිකක් අපහසුයි. ඒතකොට සමහරවිට හුස්ම ගන්නකොට ශබ්ද ඇහෙනවා. මේ ඔය වගේ පොඩි පොඩි බාධා තියෙනවා. නමුත් හොඳට අපි අපේ ස්වස්ථතාවය පවත්වා ගනිමින් හිස කෙලින් තියාගෙන, කය ඍජුව තියාගෙන මේ කටයුත්ත පටන් ගත්තාම අන්න හොඳට මේ කටයුත්තේ අපිට ඉස්සරහට යන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් භාගතුන් වහන්සේ පටන් ගන්නෙත් බොහොම සරලව. ඇත්තටම පින්වත්නි අපි මේ භාවනා කටයුතු වලදී විශේෂයෙන්ම සතිමත් භාවය දිනු කරද්දී අපේ මේ භාවනා ක්‍රමය ඊටාම සරල වුණාම තමයි අපිව ගැඹුරට එකගෙන යන්නේ. භාවනා ක්‍රමය හුඟක් සංකීර්ණ නම් අපිට මතක තියාගන්න හුඟක් දේවල් කියනවා නම් කරන්න තියෙන්නේ ලොකු මේ සංකීර්ණ සමීකරණයක් සාධනය කිරීමක් නම් එතකොට ඉතින් අපේ භාවනාව සාර්ථක වෙන්නේ නැහැ. අපිට හුඟක් දේවල් කටපාඩම් කරගෙන මතක තියාගෙන ලොකු තොරතුරු රසක් එක්කනම් අපි භාවනා කරන්නේ ඒක නිවැරදි භාවනාවක් වෙන්නේ නැහැ. භාගතුන් වහන්සේ පෙන්වන භාවනා ක්‍රමය ඇත්තටම හරිම ඍජුයි. අතිශය සරලයි. මේ සරල ඍජු අත්දැකීමක් තමයි පදනම් වෙලා තියෙන්නේ. ඒක මේ හිතින් හදාගත්ත, හිතින් මවාගත්ත මනස්කල්පිත සංකල්ප මත පදනම් වෙච්ච ක්‍රමයක් නෙමෙයි. විශේෂයෙන්ම විපස්සනාව මුල් කරගෙන සතිපට්ඨානය මුල් කරගෙන කරගෙන කරගෙන යන භාවනාවක් ප්‍රකෘතිය මුල් කරගෙන යන භාවනාවක්. මේ දැනට තියෙන දේ, දැනට දැනෙන දේ මුල් කරගෙන යන භාවනාවක්. ඒතර ඒ කරගෙන යන භාවනාව අතිශය සරල අභ්‍යාස මත තමයි ඒකේ සාර්ථකත්වය හැඳිලා තියෙන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ පටන් ගන්නෙ මෙන්න මේ කායගත සතිය ආනාපාන සතිය කියන කොටසදී කොටසෙන් ඒකේ මතක් කරලා දෙන්නේ අර නාසිකාග්‍රේ ප්‍රදේශෙට හිත ගන්නවා. ඒ නාසිකාග්‍රේ ප්‍රදේශෙට හිත අරගෙන උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපත්ත වෙත්වා. මේ හොඳට කය ඍජු කරගෙන මේ නාසිකාග්‍රේ ඉදිරියේ නැත්නම් තමන්ගේ මුඛ නිමිත්ත ඉදිරියේ තමයි සතිය පිහිටවගන්නේ. ඒ කියන්නේ අපිට අවශ්‍ය වෙනවා සතිය පිහිටවන්න ස්ථානයක්. එහෙම නැත්නම් අපේ අවධානය රඳවන්න ස්ථානයක් අපිට අවශ්‍ය වෙනවා. අන්නේ අවධානය රඳවන ස්ථානය ආනාපාන සතියේදී නම් නාසිකාග්‍රය ඉස්සරහා. නාසිකාග්‍රය ආසන්නයේ. හරියටම තිත්තට මේ ආශ්වාසය ප්‍රශ්වාසය වදින තැන එකපාරටම අපිට අල්ලගන්න බැරි වෙයි. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. භාගතුන් වහන්සේ එහෙම දෙයක් එකපාරට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මතක් කරලා දෙන්නේ නාසිකාග්‍රය ආසන්නයේ තමන්ගේ අවධානය පවත්වා. එහෙම අවධානය පවත්වමින් ඉන්නකොට තමයි ඔන්න තමන්ට තේරෙන්නේ මේ වෙලාවේදී හුස්ම ගැනීමක් සිද්ධ වෙනවා, ආස්වාසයක් සිද්ධ වෙනවා. මේ වෙලාවේදී හුස්ම හෙලීමක් සිද්ධ වෙනවා, ප්‍රස්වාසයක් සිද්ධ වෙනවා. මේ ආකාරයෙන් අපි මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ අපේ අවධානය පවත්වමින් ඉන්නකොට අපිට තේරෙනවා මේ වෙලාවේදී ආස්වාසයක්, මේ වෙලාවේදී ප්‍රස්වාසයක්. සතෝ වාස සති සතෝ පස්ස සති කියලා බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. ඉතින් මේක තමයි අපි තව තව ඉස්සරහට අරගෙන යන්නේ. දැන් තව තව ඉස්සරහට අරගෙන යන්න යන්න මේ අපි සරලව දැනගත්ත මේ ආස්වාසය ප්‍රස්වාසය ඊට වඩා බොහොම සූක්ෂමව තියුණුවම් තියුණුවන්දමකින් දැනගන්න අපි උත්සුක වෙනවා. දැනගන්න අපි උත්සාහවන්ත වෙනවා. එතකොට ඔන්න තේරෙනවා මේ ආස්වාසය අපි තුමු සිසිල් ප්‍රස්වාසය උණුසුම් ආශ්වාසය වම්නාස්පුඩයෙන් ඇතුල් වෙනවා ප්‍රශ්වාසය දකුණුනාස්පුඩයෙන් පිට වෙනවා නැත්නම් ආශ්වාසය දිගයි ප්‍රශ්වාසය කෙටි ආශ්වාසය ඇතුළට ඇතිල් වෙනවා ප්‍රශ්වාසය නම් පිටතට ඇතුල් වෙන ඇතිල් වෙනවා මේ ආදී වශයෙන් සියුම් සියුම් වෙනස්කම් අපිට තේරෙන්න පටන් ගන්නවා මේ බඳු සියුම් වෙනස්කම් අපිට තේරෙන්න පටන් ගන්නවා කියන්නෙම අපේ මනසේ සතිමත් භාවය යම් පමණකට ඔන්න දැන් වර්ධනය වෙලා තියෙනවා ඒ වගේමයි මෙච්චර සියුම් දෙයක් අපිට තේරුම් ගන්න නම් අපේ මනසේ යම් ඒකාග්‍රතාවයකුත් අත්‍යවශ්‍යයි. ඒකට අපේ මනසේ මේ ඒකාග්‍රතාවයක් දියුණුනහම තමයි මේ தත්ත්වය නැත්නම් මේ සියුම් ලක්ෂණ අපිට මතුවෙන්න පටන් ගන්නවා. ඉතින් මේක තව තව දියුණු කරනවා. ඉතින් එහෙම දියුණු කරගෙන යන මේ භවනා ක්‍රමේදී මුලින් සතිය පිහිටෙව්වට ඊට පස්සේ පස්සේ මේකට තව තව හැකියාවන් කුසලතාවයන් එකතු වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. අපි අර විදිහට ආස්වාසය මත ප්‍රස්වාසය මත සතිය පිහිටවලා මේ වැඩේ පටන් ගත්තට මොකද? පස්සේ මේකට සම්පජඤ්ඤය එකතු වෙනවා. ඒ කියන්නේ ආස්වාසයේ ප්‍රස්වාසයේ තියෙන සියුම් වෙනස්කම් අපිට දැක ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ ආරාධනා කරනවා. ඒ සඳහා උත්සාහවත් වෙන්න කියලා අපිට මතක් කරලා දෙනවා. ඉතින් අපි පුංචි කුතුහලයක් අපේ භාවනාවට එකතු කරගෙන නාසිකාග්‍රේ ප්‍රදේශයේ මොනවද අපිට දැනෙන්නේ? කොහොමද මම මේක සියුම්ම වෙන් කළ හඳුනගන්නේ? ආස්වාස්ය ප්‍රස්වාසයෙන් වෙන් වෙන්නේ කොහොමද? මොනවාද ඊට ආවේනික ලක්ෂණ? කියලා අපිත් පොඩ්ඩක් විමසිල්ලෙන්, සෙවිල්ලෙන්, වන් උනන්දුවෙන් බලාගෙන ඉන්නවා. ඉතින් මෙන්න මෙහෙම බලාගෙන ඉන්නකොට තමයි මේ සියුම් වෙනස්කම් අපිට දැක ගන්න අවස්ථාව සැලසෙන්නේ. එතකොට තමයි අන්න ආස්වාසයක් ප්‍රස්වාසයක් අතර තියෙන වෙනස්කම් පමණක් නෙමෙයි මේ ළඟ ළඟ තියෙන ආස්වාස දෙකක් පවා 100%ක් සමාන නැහැ. ළඟ ළඟ තියෙන ප්‍රස්වාස දෙකක් පවා 100%ක් සමාන නැහැ. ඉතින් මේ තරමට අපේ මනසේ සියුම් භාවයක්, තියුණු භාවයක් ඇති වෙන්න පටන් ගන්නවා. එතකොට මේ හුස්ම දිහා බලනවා කියන එක ඒකාතකින් බලනහම අභ්‍යාසයක්. ඒ අභ්‍යාසය හරහා තමයි අපේ මනසේ වමනා කරන හැකියාවන් අවදි වෙලා එන්නේ. සතිය දිනුනලා එන්නේ. සමාධිය වර්ධනය වෙලා එන්නේ. පස්සේ පස්සේ ඉස්සරහට යනකොට කොහොමද මේ දේවල් ධර්මතා වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ කියලා ප්‍රඥාවක් අවදි වෙලා වෙන්නේ අවදි වෙලා එන්නේ ඒ අපි දිනු කරගෙන යන අභ්‍යාස හරහා. ඊට පස්සේ අපි කතා කළා ඉරියාපත භාවනාව ගැන මේ කය පවත්වන විවිධ ඉරියව් තියෙනවා. හිටගෙන ඉන්න ඉරියව්ව, ඇවිදින ඉන්න ඉරියව්ව, ඊළඟට ඉඳගෙන ඉන්න ඉරියව්ව, සතපිලා ඉන්න ඉරියව්ව. මේ ඉරියව් පවා භාවිතා කරන්න පුළුවන් අපිට සිහිය පිහිටවන්න. අපි බස් එකක් යනකම් හිටගෙන ඉන්නකොට වටපිට බල බලා බස් එක නැතිකම ගැන කාට හරි දෙස්දෙවල් තියා ඉන්නව වෙනුවට අපිට පුළුවන් මේ ඉන්න හිතගෙන ඉන්න ඉරියව්වට අපේ අවධානය යොමු කළා ඒ වෙලාවේදී අපිට මොනවද දැනෙන්නේ ඒ වෙලාවේ මගේ පාදවලට කොහොමද දැනෙන්නේ? මගේ කය කයේ බර කොහොමද විරුඹට දැනෙන්නේ? කය කොහොමද ඍජුව තියෙන්නේ? ධනේශ කොහොමද මේ කය දරාගෙන ඉන්නේ? හිස කොහොමද කෙලින් තියෙන්නේ? අත් දෙක කොහොමද බොහොම පහසුවෙන් සරලව එල්ලිලා තියෙන්නේ කියලා අපිට මේ මේ කයම පාවිච්චි කරන්න පුළුවන් හොඳට සිහිය පිහිටව ගන්න. පින්වත්නි අපි මේ වෙලාවේදී ඇත්තම බලාපොරොත්තු වෙන්නේ මේ හැම තැනම දුවන විසිරිච්ච මනස මේ කයම පාවිච්චි කළා යම් පමණකට මෙල්ල කරගන්න. හීලය කරගන්න, කීකරු කරගන්න. හරියකට මහ මුහුදේ නැවක් එහෙ මෙහෙ චංචල වෙලා එහෙ මෙහෙ යන්නේ නැතුව හරියට හරියට එක තැනකට එක තැනක නතර වෙලා පවත්ව ගන්න නම් නවත්ත ගන්න නම් අපිට යම්කිසි මේ ලොඹක මේ මේ ඇන්කර් එකක් අවශ්‍ය වෙනවා. <clears throat> නැංගුරමක් අවශ්‍ය වෙනවා. අන්න ඒ වගේ තමයි අපේ මේ හිත ඉබාගාතේ යන්න නොදී වළක්ව ගන්න, බැඳ තබා ගන්න. අපි දැන් මේ පාවිච්චි කරනවා මේ කයම නැංගුරමක් විදිහට. ඒතර මේ කය නැංගුරමක් විදිහට පාවිච්චි කරන්න පාවිච්චි කරන්න තමයි අපේ හිත කය ඇසුරේ කය ආශ්‍රිතව ඉන්න පටන් ගන්න. එහෙම නැත්නම් මේ කායිකව දැනෙන දේවල් වල ඒ තරම් රසයක් නැහැ. ඒ නිසා අපේ මනස නිරන්තරයෙන්ම බාහිර දේවල් ඔස්සේ දුවනවා. අරයා මෙයා ගැන හිතනවා. අතීතය අනාගතය ගැන හිතනවා. අතන මෙතන ගැන හිතනවා. ඉතින් නිරන්තරයෙන්ම බාහිරයට නැඹුරු වෙච්ච බාහිරාවර්තී වෙච්ච මනසක් තමයි අපිට තියෙන්නේ. ඒ බඳු මනසක් අපේ මෙල්ල කළා හීලා කළා මේ කය ඇසුරේ පවත්වීම සඳහා උත්සාහයක් දරන්න අවශ්‍යයි. අපිට එකපාරටම බෑ මේ ලොකු ප්‍රඥාවක් අවදි කරගන්න එකපාරටම බෑ මේ හිත විමුක්ත හිතක් බවට පත් කරගන්න. ඊට මෙහාදී අපේ මේ හිතේ ඒ වමනා කරන කුසලතාවයන් ක්‍රමානුකූලව දියුණු කර ගැනීම අවශ්‍ය වෙනවා. ඒ සඳහා තමයි මේ විදිහට මේ කායික ක්‍රියාකාරකම් වල අපේ අවධානය පවත්වන්න කියලා භාගතුන් වහන්සේ පෙන්ලා දෙන්නේ. ඉතින් එතකොට මේ විවිධ ඉරියව් පාවිච්චි කරන්න පුළුවන් අවධානය පවත්වන්න. ඊට පස්සේ එතනින් අතර නොවි බුදුයන් වහන්සේ පෙන්ලා දෙනවා දැන් මේ අපි එදිනදා ජීවිතයේදී විවිධාකාර කටයුතු වල යෙදෙනවා. අන්න ඒ කටයුතුත් සිහියෙන් කරන්න උත්සාහන්ත වෙන්න කියලා. කොහොමද අපි කෑම කනකොට සිහිය පිහිටවන්නේ? ආහාර ටික අනනකොට ව්‍යංජන එක එක මිශ්‍ර කරනකොට පොඩ පොඩ අරගන්නකොට ඊළඟට බත් එක එකට මිශ්‍ර කරනකොට අතේ ඒ තෙත ගතිය අපිට දැනෙනකොට යම් යම් ව්‍යංජන වල තියෙන මුරුදු ගතිය අපිට දැනෙනකොට යම් යම් ව්‍යංජන වල තියෙන උණුසුම අපිට දැනෙනකොට ඊළඟට මේ ආහාර පිඬ කටට ලං කරනකොට ඒකේ සුවඳ දැනෙනකොට කටට කෙල උනනකොට ඊළඟට කටේ දාලා මේක හපනකොට අපිට රස දැනෙනකොට ඉතින් මේ හැම කුංචි ක්‍රියාවකදීම අපිට පුළුවන් සිහිය දියුණු කරගන්න සඳහා ඒ ඒ ක්‍රියාව පාවිච්චි කරන්න. ඉතින් භාගතුන් වහන්සේ කියනවා මේ ආකාරයෙන් කැමසි කෙනෙකුට පුළුවන් එයා ඇඳුම් පැළඳුම් අඳිනකොට සිහියෙන් ඒ කටයුත්ත කරන්න. අතපය දිගා හරිනකොට නැත්නම් අතපය හකුලවනකොට ඒ කටයුත්ත සිහියෙන් කරන්න. කෑම කනකොට ඒ කටයුත්ත සිහියෙන් කරන්න. වතුර බොනකොට තේ එකක් බොනකොට කිරි එකක් බොනකොට මේ මොනවා හරි දෙයක් අපි පානය කරනකොට ඒකට එක්ක සිහියෙන් කරන්න. ඊළඟට අනිත් පැත්තෙන් හිතගෙන ඉන්නකොට ඇවිදිනකොට නිශ්චලව ඉන්නකොට නිශ්ශබ්දව ඉන්නකොට කතා කරනකොට තව කෙනෙකුට අහුම්කම් දෙනකොට මෙන්න මේ සෑම කටයුත්තකදීම සිහිය පිහිටවන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඒ තියා මලමුත්‍ර පහ කරද්දී පවා ඒ කටයුතු වලදී පවා සිහිය පිහිටුවාගෙන ඒ කටයුතු වල නිරත වෙන්න කියලා භාගතුන් වහන්සේ මතක් කරලා දෙනවා. ඉතින් මේ අනුව අපිට තේරෙනවා දැන් මේ පටන් ගත්ත ව්‍යායාමය අපේ ජීවිත එක්ක ඒකාබද්ධ කරන එක. අපේ ජීවිතයත් එක්ක හොඳට සම්මිශ්‍රණය කරගන්න එක අපේ වගකීම වෙනවා. මේක ඇවිල්ලා බුදුරජාන් වහන්සේට ඇවිල්ලා මේ දේ කරලා දෙන්න බෑ. භාගතුන් වහන්සේට පුළුවන් එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයෙකුට පුළුවන් මේ පාර පෙන්වන්න පමණයි. අපි අපි උත්සාහත් වෙන්න ඕනේ කොහොමද මේ දියුණු කරගන්න සතිමත් භාවය මේ දියුණු කරගන්න ඒකාග්‍රතාවය මේ දියුණු කරගන්න මමත් එක්ක මම ඉන්න ඒ කලාව කොහොමද මම මගේ ජීවිතයට තව තව දියුණු එකතු කරගන්නේ කොහොමද මේ ජීවිතය මේකෙන් මේ සතිමත් බව තුළින් පෝෂණය කරගන්නේ කියන නම් අපි තුලින් යම්කිසි උනන්දුවක් ඇති වෙන්න අවශ්‍යයි අන්න ඒ බඳු උනන්දුවක් අපි තුළ තියෙනවා නම් අපිට පුළුවන් නැවත නැවත සිහි කැඳවීමක් කරන්න අපේ හිතේ මේ සතිමත් භාවය දුර්වල වෙනකොට. එහෙම නැත්නම් අපි අසතිමත් වෙනකොට අපිට පුළුවන් උපක්‍රමශීලීව සතිමත් වෙන්න, සතිමත් වෙන්න කියලා සිහි කැඳවන්න. මොකද පින්වත්නි අපේ හිත මේ වර්තමානයේ ජීවත් වෙලා කිසි පුරුද්දක් නැහැ. අතීතය අල්ලගෙන මොනා හරි දෙයක් ගැන සතුටු වෙන්න හෝ අතීතය අල්ලගෙන පසුතැවිලි වෙන්න දුක් දුක් දුක්ඛම් කටුල ඇති කරගන්න දුම්නස් ඇති කරගන්න නැත්නම් අනාගත සිහිනමවන්න නැත්නම් අනාගත සැලසුම් හදා හදා ඉන්න මේවට තමයි අපේ හිත කැමති. නැත්නම් වර්තමාන අත්දැකීම තුල උනත් নিমগ্ন වෙලා ඒ තුල මුලා වෙලා ඉන්න තමයි අපේ හිත කැමති. ඒ නිසා මේ සරල වර්තමාන ක්‍රියාවක අවදීන් කාලය ගත කරනවා කියන එක අපිට පුහුණු කරලා ගත යුතු දෙයක්. ඒ නිසා අපිට භාවනාවක් අවශ්‍ය වෙන්නේ. මෙන්න මේ අපි දැන් මේ කතා කරගෙන යන යම් යම් ක්‍රියාකාරකම් අවශ්‍ය වෙන්නේ ප්‍රායෝගිකව අපේ ජීවිතයට මෙන්න මේ හැකියාවන් එකතු කරගන්න. මේවා පොත්පත්වල තිබුණ පමණින් අපේ බණට ධර්මදේශනාවකට අහපු පමණින් මේ කුසලතාවයන් හැකියාවන් අපි තුල දිනු වෙන්නේ නැහැ. ඒවා අපි දිනු කරගත යුතුයි. මෙතන තමයි අපිට ප්‍රායෝගික දහමක් දිනු කරන්න අවශ්‍ය වෙන්නේ. භාගතුන් වහන්සේ පෙන්වන මුළු ප්‍රතිපදාවම ප්‍රායෝගිකයි කියලා කියන්න පුළුවන්. ඒ නිසා අපේ පැත්තෙන් අපිට කළ යුතු යමක් තියෙනවා. අපි ප්‍රාර්ථනා කළා කියලා යම් යම් පින්කම් කළා කියලා සියල්ල ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. අපි උත්සාහත් වෙන්න ඕනේ අපි තුල මේ භාගතුන් වහන්සේ පෙන්වන ප්‍රතිපදාව දියුණු කරගන්න. ඒ සඳහා ප්‍රායෝගිකව අපේ පැත්තෙන් යම්කිසි වුවමනාවක් උත්සාහයක් කැපකිරීමක් මුලදී සෑහෙන්න අවශ්‍ය වෙනවා. දැන් ඊළඟට භාගතුන් වහන්සේ ඔන්න අපිව එකගෙන යනවා තවත් පැත්තකට. ඒ තමයි මේ කය දිහා වෙනත් දෘෂ්ටි කෝණයකින් බලන්න. දැන් අපි හිතාගෙන ඉන්නවා මේ කය හරිම ලස්සනයි. මේ කය හරිම සුන්දරයි. මේ කය හරිම ශක්තිමත්. අරයට වඩා මම ශක්තිමත්. අරයට වඩා මම සුරූපී. අරයට වඩා මම විරූපී. අරයට වඩා මම දුර්වලයි. අරයට වඩා මම උසයි, නිති, ඒ ආදි වශයෙන් අපි තව තව අනිකුත් මේ බාහිර ඉන්න පුජ්‍යලයෙන් ඇසුරේ අපේ කයත් සංසන්දනය කරමින් අපි විවිධ පුජ්‍යලයක මමෙක් සත්ත්ව ස්වභාවයක් හදාගෙන තමයි සාමාන්‍ය ජීවත් වෙන්නේ. ඉතින් ඒ වගේ නිසා අපේ හිත සෑහෙන්න පැවෙනවා, ලත වෙනවා, දුක් වෙනවා, සමහර වෙලාවට සතුටු වෙනවා, උද්දාමයටපත් වෙනවා, ආඩම්බරකම් ඇති කර ගන්නවා, මානක්කාරකම් ඇති කර ගන්නවා. මොකද මේ කය නිසා. මේ කය මගේ කරගෙන මේ කය හරි ලස්සන කරගෙන නැත්නම් මේ කය හරි විරූපී කියලා හිතාගෙන මේ කය හරි ශක්තිමත් කියලා හිතාගෙන නැත්නම් මේ කය හරිම දුර්වලයි මගේ කය හරිම දුර්වලයි කියලා එහෙම හිතාගෙන. ඒතර මේ කය අයිති කරගෙන මේ කය මගේ කරගෙන මම කරගෙන පුදුමාකාර දුකක් පුදුමාකාර මුලාවක් අපි ඇසුරු කරනවා. දැන් මොන භාගතුන් වහන්සේ කියලා දෙනවා වෙනත් දෘෂ්ටි කෝණයක්. කොහොමද මේ කය දිහා මීට වඩා ප්‍රඥාව මුල් කරගෙන බලන්න. මේ කය කියන්නේ තනි ඒකකයක් නෙමෙයි. මේ කය කියන්නේ තනි එකක් නෙමෙයි. මේ කය කියන්නේ කොටස් 32ක්. කියලා ඔන්න අපිට උගන්වනවා මේ කය පොඩ්ඩක් කෑලි කෑලි වලට කඩලා බලන්න. මොනවෙන්ද මේ කය හැදිලා තියෙන්නේ? ඉතින් එතකොට අපිට හම් වෙන්නේ එච්චරම මේ සුන්දර වූ දේවල් නෙමෙයි. මේ මේ කය හැදිලා තියෙන්නේ ඒ තරම්ම සුන්දර නැති, ඒ තරම්ම සුබවාදී නොවන, ඒ තරම්ම ලස්සන නොවන බොහෝම පිළිකුල් සහගත දුර්ගන්ධය හමන ඒ තරම් ප්‍රිය උපදවන්නේ නැති කොටස් රාශියකින් තමයි මේ කය සකස් වෙලා තියෙන්නේ. අපි පින්වත්නි වාහනයක් කියලා කියනවා. අපි හිතමු ඔන්න කාර් එකක් කියලා කියනවා. නමුත් මේ කාර් එක කියන එක සංකල්පමය මට්ටමක්. ඒකේ ඒක අපි පොඩ්ඩක් ගැඹුරට හිතලා බැලුවොත් මේ කාර් එකක් කියලා කියන්නේ කෑලි ගොඩක් එකට එකතු කරලා යම්කිසි රටාවකට සකස් කරලා එකාසු කරලා හදාගත්ත ස්වභාවයකට හදාගත්ත රාමුවකට තමයි අපි කාර් එකක් කියලා කියන්නේ. නැත්තම් බස් එකක් කියලා කියන්නේ. නමුත් අපි කෑලි ටික වෙන් කරලා ගත්තොත් අපි හිතමු ඔන්න කාර් එකේ නම් වාහනයක නම් ඔන්න සුක්කානම තියෙනවා. රෝද හතර තියෙනවා. ඊළඟට එන්ජිමක් තියෙනවා. අපි හිතමු ඉන්ධන දාන්න වෙනම ඉන්ධන ගබඩාවක් තියෙනවා. හැබැයි ඒකේ විදුලි පද්ධතියක් තියෙනවා. ඊළඟට ගියර් මාරු කරන්න වෙනම ගියර් පද්ධතියක් තියෙනවා. ඊළඟට එළිය දෙන්න වෙනම ආලෝක පද්ධතියක් තියෙනවා. ඉතින් මේ ඔක්කොම ටික එක්කාසු කළා, ඒක රාශී කළා. ඒ નિયમિત රටාවකට සකස් කරාට පස්සේ අපි ඊට පස්සේ ඒකට වටේට හොඳ ආවරණයක සකස් කරලා ඒක ලස්සන පාටක් එහෙම ගාලා කිව්වට පස්සේ ඔන්න අපි ඒකට කියනවා කාර් එකක්. මෙන්න මේක බෙන්ස් කාර් එකක්, මෙන්න මේක ටොයොටා කාර් එකක්, මෙන්න මේක නිසාන් කාර් එකක් විවිධාකාර නම් ගම් දීලා අපි ඒවට ලොකු වටිනකම් දෙනවා. ඉතින් අන්තිමට අපි මේ වටින දීපු වටිනාකම් වල අපි මේ දීපු වාණිජ නම් වල පුදුමාකාර විදිහට මුලා වෙනවා. අපිට අමතක වෙනවා මේකයිල වාහනයක් මේක තියෙන්නේ මේ පහසුවෙන් එක තැනක ඉඳලා තවත් තැනකට යන්න. ඔච්චරයි. මේක තමයි මේකේ ප්‍රයෝජනෙ. අපිට ඒ ප්‍රයෝජනය අමතක වෙලා මේකේ තියෙන ඒ ඌමනාව අපිට අමතක වෙලා ඒ වෙනුවට මේ කාර් එක මතින් අපි ලොකු කෙනෙක්, පුද්ගලයෙක්, මමෙක්, මාන්නයක්, එහෙම නැත්නම් හීනමානයක්, දුකක්, අසතුටක්, දුම්නසක්, එහෙම නැත්නම් ඕනෝන් අතර තරලකාරීත්වයක් මේ හැම දෙයක්ම ඇති කරගන්න. නමුත් අපිට පුළුවන් නම් මේ කාර් එක පොඩ්ඩක් අර විදිහට කෑලි කඩලා කෑලි ගලවලා වෙන් කළා කොටස් වශයෙන් බලන්න අපිට අර තරම් අල්ලගෙන බදාගෙන ඒ ගැන ලොකු ආඩම්බරයකින් හෝ උනන්දුවකින් මාන්නයකින් කතා කරන්න තරම් දෙයක් එතන නැහැ. මේ කෑලි කොටක එකතුවක්. ඔය වගේමයි පින්වත්නි අපේ මේ කයත්. අපේ කය කියලා කියන්නේ කෑලි කොටක එකතුවක්. මේ කයේ කෙස් තියෙනවා, ලොම් තියෙනවා, මස් තියෙනවා, නියපොතු තියෙනවා, දත් තියෙනවා, ඊළඟට නහර තියෙනවා, ඇටකටු තියෙනවා, ඉලෑට තියෙනවා. ඊළඟට වකුගඩු තියෙනවා, හෘදේ වස්තුව තියෙනවා. ඊළඟට මේ අක්මාව තියෙනවා, බඩවැල් තියෙනවා. ඊළඟට නොදිරවපු ආහාර තියෙනවා. ඊළඟට පිත, සෙම, සොටු, සැරව, ලේ, මොලේ ඉතින් මේ ආදී මහා කොටස් ගොඩක් එකතු කළා තමයි මේ කයක් කියලා අපි කියාගෙන ඉන්නේ. මේ මම කියලා අපි කියාගෙන ඉන්නේ. මම හරි ලස්සනයි කියලා කියාගෙන ඉන්නේ. මම හරි පරබාරයි, මම හරි උසයි, මම හරි නිටි කියලා කියාගෙන ඉන්නේ මෙන්න මේ කොටස් ගොඩක එකතුවකට. ඒකට මෙන්න මේ කය දිහා දැන් ඔන්න බුදුහාමුදුරුව අපිට ඒ සෑහෙන්න නිවැරදි දෘෂ්ටි කෝණයකින් බලන්න උගන්වනවා. එහෙම නැත්නම් අපි මෙතෙක් හිතාගෙන හිටියේ මේ කය ලස්සනයි, සුන්දරයි, ශක්තිමත් නැත්නම් විරූපී දුර්වලයි මේ ආදී වශයෙන් තමයි අපි මේ කය ගැන හිතාගෙන ඒකෙන් විවිධාකාර දුක් දුම්නස් ඇති කරගෙන එහෙම නැත්නම් උද්දාමයටපත් වෙලා ජීවත් උනේ දැන් අන්න බුදුහාමුදුරේ ඊට වඩා ටිකක් යථාර්ථවාදීව මේ කය දිහා බලන්න අපිට උගන්වනවා. ඉතින් අපිට පුළුවන් නම් හිතේ යම් ඒකාග්‍රතාවයක් ඇති කරගෙන මේ කයේ කොටස් ඒ ඒ ආකාරයෙන් තියෙන සැටියෙන් තේරුම් ගන්න, ඇති සැටියෙන් තේරුම් ගන්න අද අපේ හිතේ මෙතෙක් තිබිච්ච යම්කිසි අවිද්‍යාවක්, මුලාවක් සෑහෙන දුරකට දුර වෙලා යනවා. මොකද මෙතෙක් අපි හිතාගෙන හිටියේ මෙතන තියෙනවා දෙයක්, මෙතන ඉන්නවා කෙනෙක්, මෙතන ඉන්නවා කුජලයක්, මේ තමයි මම. මේ මම හරි ලස්සනයි, මේ මම හරි හැඩයි, මේ මම හරි උසයි, මේ මම හරි නිටි කියලා මේ කයම මුල් කරගෙන, කයම ඇසුරු කරගෙන අපි ලොකු කුජල භාවයක් ආත්මීය ස්වභාවයක් හදාගෙන හිටියේ. දැන් අර විදිහට මේක කොටස් කරලා බලන්න බලන්න. ටිකක් මනසින් විශ්ලේෂණය කරලා බලන්න බලන්න. ඒ අපේ හිතේ තිබිච්ච මුලාව දුර වෙලා යනවා. ඉතින් හැබැයි බුදුහාඳුර කියනවා මේක නැවත නැවත කරන්න කියලා. මේක එක දවසක් දෙකක් කරලා හරියන්නේ නැහැ. හොඳට මේ කය කෑලි වලට කඩලා කොටස් කරලා නැවත නැවත උඩට යටට උඩට යටට මේක බලබලා ඉන්නකොට අන්න අපේ හිතේ යම් කිසි රාගයක් තිබුණා නම් යම් කිසි මාන්නයක් තිබුණා නම් අන්න ඒක දුර වෙලා යනවා. මොකද මේක මාන්නය ඇති වෙන්න නම් මෙතන පුද්ගල භාවයක් ඇති වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේක ගැන ලොකු ඇල්මක් රාගයක් ඇති වෙන්න නම් මෙතන පුද්ගල භාවයක් ඇති වෙන්න ඕනේ. නමුත් අර විදිහට කොටස් කරලා බලනකොට, කෑලි වලට කඩලා බලනකොට, වෙන්වෙන් වශයෙන් බලනකොට ඒකට අපිට ඒ තරම් ඇලෙන්න කියලා රාගයක් ඇති කරගන්න කියලා දෙයක් නැහැ. හිතන්න අපි කැමැතිම කෙනාගේ දත් ටික ගලවලා දත් එක එක දත දත ඉස්සරහින් තියාගලා ඒ එන එක දතක් ගැන අපි වෙන් වෙන් වශයෙන් බලන්න පුළුවන් නම් අපිට ඒක දතක් ගැනවත් ආශාවක් තියෙන එකක් නැහැ. ඒකේ අර ලේ වෙගිරෙන ආකාරය, ඒකේ තියෙන මැලියම් බැඳලා තියෙන හැටි, ඒ ආකාරය. ඉතින් මේවා අපිට තේරෙන්න තේරෙන්න, පේන්න පේන්න. මේක යථා ස්වභාවය වැටහෙනවා මිසක් මේක ගැන ඇල්මක්, ආදරයක්, ප්‍රේමයක්, ආලයක් ඇති වෙන්න හේතුවක් නැහැ. ඔන්න ඔයගේ තමයි අපිට මේ අපේම කය ගැන අපිට පුළුවන් කොටස් වශයෙන් බලන්න. වෙන්වෙන් වශයෙන් බලන්න. කුණප කොටස් වශයෙන් බලන්න. ඉතින් මේම බලන්න බලන්න අර අපේ හිතේ තිබුණ මුලාව ටික ටික දුර වෙලා යනවා. අපේ හිතේ තිබිච්ච රාගය ටික ටික දුර වෙලා යනවා. ඉතින් අපේ යම් අවස්ථාවක අපේ හිත රාගයෙන් දැවෙනවා නම්, ඉබඳු රාග රක්ත වෙච්ච මොහොතක එකපාරටම අපි ආනාපාන සතිය වඩන්න ගියොත් ඒකේ තරම්ම සාර්ථක වෙන එකක් නැහැ. අන්න ඒ බඳු අවස්ථාවක මේ අපි දැන් කතා කරපු අසුබ භාවනාව කුණප කොටස් වශයෙන් මේ කය දිහා බලන ආකාරය අපි ටික වෙලාවක් පුහුණු කරනවා නම් අන්න එතකොට අර අපේ මතුවලා තීච්ච රාගය ඒ උද්දාමය ඒ මුලාව ඔන්න පහ වෙලා යනවා එකදුර වෙලා යනවා නැවතත් හිත මධ්‍යස්ත වෙනවා නැවතත් හිත උපේක්ෂාවට වෙනවා නැවතත් මේ හිතේ තිබිච්ච රාගයෙන් නිදහස් වෙලා යනවා හැබැයි తాවකාලිකයි. මේක මේ සම්පූර්ණ රාගය ඉවත් වීමක් නෙමෙයි. తాවකාලිකව ඒ දැවෙමින් තිබිච්ච රාගයෙන් හිත මොදවා ගැනීමේ හැකියාවක් දැන් එතකොට මෙතනින් මතුවලා එනවා. දැන් ඉබඳු මැද්දට පැමිණි නැත්තම් මධ්‍යස්ත වෙච්ච හිතක් තමයි ආනාපාන සතිය වගේ ඉස්සරහට අරගෙන යන මූල කර්මස්ථානයක් වඩන්න සුදුසු වෙන්නේ. ඒ වගේමයි අපි හිතමු කෙනෙක් මාන්නය වඩාගෙන ඉන්නවා නම් හුඟක් ලොකු මාන්නයක් තියෙනවා නම් මේ කයම මුල් කරගෙන. එතකොටත් අර විදිහට කෑලි කෑලි කොටස් වශයෙන් බලනකොට අපිට තේරෙනවා මේක මේ මම කියලා ගන්න ලොකුවට කෙනෙක් කියලා ගන්න මගේ කියලා ගන්න තරම් ලොකු දෙයක් නැහැ. මෙතන තියෙන්නේ කෑලි සමූහයක එකතුවක්. මේ කයේ ස්වභාවයමයි එහා කයෙත් තියෙන්නේ කියලා අපිට එක්තරා අන්දමකින් නුවණක් පහළ වෙන්න පටන් ගන්නවා. දැන් එතකොට පින්වත් මේ විදිහට අපි නිලපතා කරන්න කරන්න බුදුරජාන් වහන්සේ කියනවා මෙතෙන්දී බලන්න කියලා උපමාවකින් කොහොමද මේ කොටස් වශයෙන් බලන්නේ කියලා. උපමාව වශයෙන් දෙන්නේ හරියට විවිධාකාර ධාන්‍ය පුරවපු මල්ලක් තියෙනවා. ඒ මල්ලේ කට කටවල් දෙකක් තියෙනවා. උඩිනුත් විවෘතයි පිටිපස්සනුත් විවෘතයි මැද්දේ ධාන්‍ය පුරවලා තියෙනවා. ඉතින් අපි මේ එක කටකින් ඒ එක විවරයකින් අත දාලා අතට ගන්නවා යම් ධාන්‍ය අහුරක්. එතකොට මේ ධාන්‍ය අහුර අතට ගත්තාම Tamanට පේනවා මේ තියෙන්නේ මුං, මේ තියෙන්නේ තල, මේ තියෙන්නේ මෑ, මේ තියෙන්නේ කව්පි, මේ තියෙන්නේ කඩල. මේ ආදී වශයෙන් අපිට මේ ඒ ඒ ධාන්‍ය වර්ගය අපිට වෙන් කළ හඳුන ගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි මේ කයට හිත යොදලා බලනවා. කයට හිත යොදලා බලද්දී ඔන්න කොටස් වශයෙන් අපිට හඳුන ගන්න පුළුවන්. ආ මේ තියෙන්නේ බඩවැල්, මේ තියෙන්නේ අක්මාව, මේ තියෙන්නේ වකුගඩු, මේ තියෙන්නේ හෘදේ වස්තුව. මේ තියෙන්නේ පෙනහළු. මේ ආදි වශයෙන් අපිට මේ කයම ටිකක් විශ්ලේෂණය කරලා බලන්න පුළුවන්. එතකොට අපේ අර තිබිච්ච සත්ත්ව සංඥාව. ඒ අපේ තිබිච්ච ඒ පුද්ගල හැඟීම වෙනුවට මෙතන තියෙන මේ කොටස් රාශියක්. කෑලි ගොඩක්. කියලා යම් පමණකට නුවණක් අපේ හිතේ අවදි වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට කෙලෙස් දුරු කරගන්නා උවමනාව සහිතව යම්කිසි වීරයකින් යම්සි පුජ්‍යලයක් මේ කටයුත්තේ යෙදෙනවා නම් අන්න එතකොට බුදුරජාන් වහන්සේ කියනවා මේකේ ආනිසංසයක් වශයෙන් අර ගේහසිතා සරසංකප්පා තේ පහියන්ති. ඒ යම් කිසිය ගෘහාශ්‍රිත වූ මේ කාම භෝගී ජීවිතයම ඇසුරු කරන පංචකාමයන්ම හොඳයි හොඳයි කියලා හිතාගෙන හිටපු ඒ සංකල්පමේ රාමුව වෙනුවට ඒ මුලාව වෙනුවට මෙතන මේ කය ඇසුරු කරන නුවණක්. කයෙන්ම හටගත්ත නුවණක්. කය ඇසුරු කරන හිතක්. ඔන්න අපිට පොඩ පොඩ ඇති වෙනවා. ඒතකොට මේකේ ආනිසංශයක් වෙනවා. එතකොට මේ ඇතුළතම නතර වෙච්ච හිතක් මේ කයම ඇසුරු කරන හිතක් බාහිරේ හොය හොයා සැප හොය හොයා යනවා වෙනුවට මේ ඇතුළත ප්‍රඥාවක් අවදි කිරීම සඳහා උත්සාහත් වෙන්න හිතක් අපිට ඇති කරගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒක තමයි අර මුල් අවස්ථාවේදී අපිට උවමනා කරන්නේ. මොකද බාහිරයටම යන හිත දැන් මේ භාවනාව හරහා නැත්නම් මේ උපක්‍රමය හරහා බාහිරාවර්ති නොවි ඔන්න දැන් ඇතුළතට නැඹුරු වෙලා. කයම ඇසුරු කරනවා. කයම ටිකක් විශ්ලේෂණය කරලා බලනවා. ටික වෙලාවක් යම් ප්‍රඥාවන් ප්‍රඥාවක් මුල් කරගෙන මේ කය දිහා බලන්න දැන් ඔන්න පුරුදු වෙනවා. ඒත් දැන් ක්‍රමානුකූලව දැන් බුදුන් වහන්සේ එකතකින් අපිව අර හිතපු මාන්නයෙන් නැත්නම් හිතපු රාගයෙන් මුදවලා මේ සරල උපක්‍රමයේ හරහා ඔන්න බොහොම මධ්‍යස්ථ උපේක්ෂා සහගත මට්ටමකට අපිව අරගෙන එන්න තියෙනවා. හැබැයි පින්වත්නි මේකේ වගේ මතක තියාගන්න වටින කාරණයක් තමයි බුදුරජාන් වහන්සේ මේක සීමාන්තිකව කිසිම සීමාවක් නැතිව මේක වඩලා වඩලා හිතේ පුදුමාකාර දෝමනස්සයක් එහෙම නැත්නම් මේ හිත කඩා වැටීමක් මෙබඳු භාවනාවකින් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන උපමාවම පොඩ්ඩක් නැවත මතක් කරගත්තොත් දැන් මේ මේ කය දිහා අපිට බලන්න පුළුවන් දෘෂ්ටි කෝණ විවිධ කීපයක් තියෙනවා. ඒ කියන්නේ මේ කය කුණප කොටස් වලින් සකස් වෙලා තියෙනවාය මේක පිළිකුල් සහගතය මේකේ තියෙන ඒ තරම් ඇලෙන්න දෙයක් නැහැ කියලා බලන එක එක මට්ටමක්. අපේ හිතේ රාගය උත්සන්න වෙච්ච අවස්ථාවකදී මාන්නෙ උත්සන්න වෙච්ච අවස්ථාවකදී අන්න ඒ වගේ ක්‍රමයක් වටිනවා. ඒකද එතකොට අපිව අර අපි හිතේ මුලාවෙන් නිදහස් කරගන්න මේ ප්‍රබල ආකල්පය ඇත්තට උපකාර වෙනවා. හැබැයි අපි හිතමු අපේ හිත දැනටමත් කිසිම රාගයක් ඇසුරු කරන්නේ නැහැ. හැබැයි අපිට ඕමනයි යම් ප්‍රඥාවක් දිනු කරගන්න. හැබැයි මේ අපි ගන්නවා ලොකු මාන්නයක් අපේ හිතේ තියෙනවා ඒ වෙලාවේදී. මේ කෙනෙක් පුජ්‍යලයක් මමෙක් කියලා ලොකුවට හිතාගෙන ඉන්නවා. අන්න ඒ බඳු අවස්ථාවකදී අපි හිතමු අපිට මාන්නේ කඩා ගන්න ඕනේ. එතකොට මේක පිළිකුල් වශයෙන් බලනවා වෙනුවට මේක අපිට පුළුවන් කොටස් වශයෙන් බලන්න. එතකොට තියෙන්නේ මධ්‍යස්ථා කල්පයක්. අර දුම්නසටපත් වෙලා දුකටපත් වෙලා මේ ගැන වෛරයක් ඇති කරගෙන එහෙම බලන ආකල්පයක් ඇත්තෙම නැහැ. ඒ වෙනුවට මේක දිහා ටිකක් යථාර්ථවාදීව බලන ගතියක් තමයි ඇත්ත ඇත්තකින් බලන ගතියක් තමයි එතන තියෙන්නේ. ඒ කියන්නේ අර දෙන උපමාවේදී මේ ධාන්‍ය පුරවපු මල්ලක් තියෙනවා. ඒ ධාන්‍ය පුරවපු මල්ලට අත දාලා ධාන්‍ය අහුරක් ගත්තහම අපේ හිතේ ඇති වෙන්නේ මධ්‍යස්ථ ආකල්පයක්. මේක මේ කොටස්. විවිධ ධාන්‍ය වර්ග. කවුපි, මුං, මෑ, තල, වී මේ විදිහට විවිධ ධාන්‍ය වර්ග. ඉතින් ඒ වගේමයි දැන් මේ කයටත් අපි අපේ හිත යොදලා මේක විශ්ලේෂණය කරලා බැලුවාම අපිට කොටස් හම් වෙන්නේ. මෙන්න බඩවැල්, මෙන්න වකුගඩු, මෙන්න අක්මාව, මෙන්න හෘදේ වස්තුව, මෙන්න රුධිරය, මෙන්න සෙම, මෙන්න කෙල, මෙන්න සොටු, මෙන්න මුත්‍රා. මෙන්න අපිට මේ කය ගැන එක්තරා අන්දමකින් ඇත්ත ඇත්තටියෙන් යම් පමණකට තේරුම් ගැනීමේ අවස්ථාවක් තමයි සැලසෙන්නේ. එතකොට මේ භාවනා ක්‍රමය ප්‍රඥාව අවදි කරගන්න එක පැත්තකින් මුල් වෙනවා. තවත් පැත්තකින් අපේ හිතේ රාගය වැඩිච්ච වෙලාවකදී රාගයෙන් අපි බැට කරන වෙලාවකදී ඒ රාගය දුරු කරගන්න මේ කොටස් දිහාම පිළිකුල් වශයෙන් බලන්නත් හැකියාව තියෙනවා. ඉතින් මතක් කරගන්න තියෙන්නේ මේක හැබැයි සීමාව දැනගන්න ඕනේ. අපි නිරන්තරයෙන්ම මේක වඩන්න කියලා මනසේ යම්කිසි හින බවක් ඇති වෙනවා නම් ඒක හරියන්නේ නැහැ. ඒක නිවැරදි නැහැ. අපේ හිත නතර වෙන්න ඕනේ උපේක්ෂාවේ. අපේ හිත නතර වෙන්න ඕනේ යම් මධ්‍යස්ථ භාවයක. එහෙම නැතුව මේක මේ මේ කයම ගැන ලොකු කලකිරීමක් ඇති කරගෙන පුදුමාකාර වික්ෂෝභයකටපත් වෙලා අපි කටයුතු කරන්න යනවා නම් ඒ කියන්නේ අපේ අපේ ප්‍රමාණය දැනගෙන නැහැ. භාවනාවේ ප්‍රමාණය දැනගෙන නැහැ. මේ මේ හැම එකක්ම එකාතකට අපිට හිතන්න පුළුවන් හරියට නිකන් බෙහෙත් කියලා. අපි බෙහෙත ප්‍රමාණය කලකලා තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. ඒ ඒ ලෙඩේට ඒ ඒ බෙහෙත පාවිච්චි කරන්න අවශ්‍යයි. ප්‍රමාණය දැනගෙන. අන්න ඒ වගේ තමයි මේ අසුබ භාවනාවත් ප්‍රමාණය දැනගෙන පාවිච්චි කරන්න ඕනේ. ඒක තුලින් ඍණ භාවයක් හිතේ ඇති නොවන විදිහට ඒ දැනට ඇති වෙලා තියෙනවා නම් රාගයක් මාන්නයක් ඒ රාගයෙන් මානයෙන් හිත මුදවගෙන නැවතත් මධ්‍යස්ථ කරගන්න මේක ප්‍රමාණය දැනගෙන පාවිච්චි කරන්නයි තියෙන්නේ. ඊළඟට තියෙනවා දැන් මේ විදිහට අපි හිතමු යම් ප්‍රඥාවක් අවදි කරගත්ත කියලා. ඒ කියන්නේ දැන් එයාගේ හිතේ රාගයක් තිබුණ නැහැ. හැබැයි ප්‍රඥාව දිනු කරගැනීමේ උපක්‍රමයක් වශයෙන් එයා යම් පමණකට මේ කය දිහා බැලුවා කොටස් වශයෙන්. එතකොට එයාට දැන් තේරෙනවා මේ කය සකස් වෙලා තියෙන කොටස් වලින්. මෙතන කෙනෙක්, කුජලයෙක්, මමෙක් කියලා ගන්න දෙයක් නැහැ. මේකයින කොටස් රාශියක එකතුවක්. ඔය ප්‍රඥාවේ ඒක මට්ටමක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ අපිව එක්කගෙන යනවා ප්‍රඥාවේම තවත් මට්ටමකට. ඒ තමයි මේ කය දිහා ධාතු මුහුණුවරකින් බලන්න කියලා. ඒ කියන්නේ දැන් මුලදී අපිව එක්කගෙන ගියේ කොටස් වශයෙන් බලන්න. එතකොට අපිට පැමුණේ එක්තරා ප්‍රඥා මට්ටමක්. නමුත් ඊටත් වඩා සූක්ෂමව බලන්න අපිට උගන්වනවා ධාතු වශයෙන් බලන්න. මේ එක එක කොටසක තියෙන ධාතු රාශියක්. උදාහරණයක් වශයෙන් ගත්තොත් දත් නැත්නම් ඇටකටු මේවයේ තද ගතිය වැඩි. එහෙම නැත්නම් කෙල, මුත්‍රා, ලේ ඒවයේ දියාරු ගතිය, වතුර ස්වභාවය ගලාගෙන යන ගතිය වැඩි. ඊළඟට මේ කයේ තියෙන රස්නේ මේ ආහාර දිරවන ගතිය අපිට මේ කයේම තියෙන උෂ්ණත්වය කය ඇතැම් වෙලාවට නිකන් දවන ගතිය අන්න එතෙන්දී තේජෝ ගතිය වැඩි. නැත්නම් රශ්මි ගතිය තේජෝ ධාතුව එතෙන්දී උච්චන්නයි. ඊළඟට මේ කය හොලවන්න පුළුවන් ආකාරය, අතපය පොඩ්ඩක් චලනය කරන්න පුළුවන් හැටි. අපිට ඇවිදින්න පුළුවන් කම. එහෙම නැත්නම් අපේ මුඛය තුලින් එළියට යන වාතය. නැත්නම් කයෙන් පිට වෙලා පිටුපසින් යන වාතය. නැත්නම් මේ කය ඇතුලේ, බඩවැල් ඇතුලේ කැරකෙන, සෙලවෙන වාතය. ඉතින් මේ ඔක්කොම කිව්ව අන්න වායෝ ධාතුව වැඩි. ඉතින් මේ ආකාරයෙන් අපිට තව ටිකක් සූක්ෂම කළා මේ කොටස් දිහාම බලන්න පුළුවන්. එතකොට ඔන්න අපි ප්‍රමාණිකූලව පැමිණෙනවා කොටස් 32කින් ධාතු මනසිකාරය. ඒ කියන්නේ මුලදී අපි කොටස් වශයෙන් දැනගත්තා යම් පමණකට අපේ මුලාව දුරු කරගත්තා ඊට පස්සේ අපිට පුළුවන් එතනින් අතර නොවි මේක ධාතු වශයෙන් බැලීම දක්වා දියුණු කරගන්න. මේ ධාතු වශයෙන් බැලීම ඊටාම ප්‍රායෝගිකයි. අපි මේ ධාතු වල ලක්ෂණ හොඳින් දන්නවා. මට මතකයි අතිපූජනීය මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මේ යෝගාචරයා ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි කියලා. මේ ධාතුන් කතා කරන භාෂාව එහෙමනම් දැන් යෝගාචරය තේරුම් ගන්න අවශ්‍යයි. කොහොමද මේ ධාතුන් කතා කරන්නේ? මේ ධාතුන් කතා කරන්නේ ඒවාටම ආවේනික ලක්ෂණ හරහා. ඒ පඨවි ධාතුවට ආවෙනික ලක්ෂණ තියෙනවා. ආපෝ ධාතුවට ආවෙනික ලක්ෂණ තියෙනවා. තේජෝ ධාතුවට ආවෙනික ලක්ෂණ තියෙනවා. එතකොට මේ ඒ ඒ ආවෙනික ලක්ෂණ අපි දන්නවනම් යම් අවස්ථාවක අපිට ඒ යම් ලක්ෂණයක් හඳුනගන්න පුළුවන් නම් අන්න එතෙන්දී අපිට තීරණය කරන්න පුළුවන් ආ මෙතන මෙන්න මේ අහවල් ධාතුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි හිතමු පටවි ධාතුව. දැන් පටවි ධාතුවේ සාමාන්‍ය ලක්ෂණ හයක් විතර තියෙනවා. තද ගතිය, බර ගතිය, රළු ගතිය කියලා ඔන්න ඒක ගති තුනක්. ඊළඟට තද ගතියේම අනිත් පැත්ත මෘදු ගතිය, ඊළඟට සැහැල්ලු ගතිය, සීඳු ගතිය. ඒතර මෙන්න මේ ලක්ෂණ හය පටවි ධාතුවට ආවේනිකයි. යම් හෝ තැනක බර ගතියක් දැනෙනවා නම් යම් හෝ තැනක සැහැල්ලු ගතියක් දැනෙනවා නම් මෙන්න මේ පටවි ධාතුව කියලා තේරුම් ගන්නයි තියෙන්නේ. යම් හෝ දැන තැනක රළු ගතියක් දැනෙනවා නම් එහෙම නැත්නම් සිනිඳු ගතියක් දැනෙනවා නම් ඒ ඇවිල්ලා පටවි ධාතුවේ ලක්ෂණයක්. යම් හෝ තැනක ගොරෝසු ගතියක් දැනෙනවා නම් මෙතන යම් හෝ තැනක මුරුදු සිනිඳු ගතියක් දැනෙනවා නම් මේ පටවි ධාතුවේ ලක්ෂණයක්. ඉතින් මේ ආකාරයෙන් අපි අපේ කය දිහා නිරීක්ෂණය කරනකොට මේ ලක්ෂණ හඳුනා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විවිධ ලක්ෂණ මතුවෙනකොට ඒවා ගැන අවධානයෙන් ඉන්නත් පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි තුමු අපි සක්මන් භාවනාවක් කරනවා. එතෙන්දී අපේ පාදය පොළවත් එක්ක ස්පර්ශ වෙනවා. පොළවත් එක්ක ස්පර්ශ වෙනකොට අපි තුමු අපි හිතමු එතන තද ගතියක් දැනෙනවා. එතන රළු ගතියක් දැනෙනවා. එතන තත් සිනිඳු සිනිඳු ගතියක් දැනෙනවා. එහෙම නැත්නම් මේ පාදයේ බර ගතියක් දැනෙනවා. පාදයේ සැහැල්ලු ගතියක් දැනෙනවා. මේ ඔක්කොම පටවි ධාතුවේ ලක්ෂණ. ඉතින් අපිට ඉතින්දී මොන ධාතුවද මේ කියලා කල්පනා කර කර ඉන්න නෙමෙයි මේ කතා කරන්නේ. ඒක වැරදි. අපි මනසින් තර්ක කර කර මේක අහවල් ධාතුවද මේක මේ ධාතුවද කියලා මනසින් තර්ක කර කර භාවනා කරනවා නම් ඒක වැරදි. ඒක නෙමෙයි. අපිට තියෙන්නේ මේ ලක්ෂණ හඳුනා ගන්න. එතන එතන අපේ පාදයේ ස්පර්ශ වෙනකොට මේ දැනෙන ගති ලක්ෂණ මොනවද? මට දැනෙන රළු ගතියක්ද? මට දැනෙන සිනිඳු ගතියක්ද? නැත්නම් මුරුදු ගතියක්ද? බර ගතියක්ද? සැහැල්ලු ගතියක්ද? කියලා අන්න විමසිල්ලෙන් මෙන්න මේ ලක්ෂණ දැන ගැනීම සඳහා අපි උත්සාහන්ත වෙනවා. එහෙම නැත්නම් අපි ආපෝ ධාතුව ගත්තොත් ඒකේ තියෙන්නේ ගලාගෙන යන ගතියක් නැත්නම් පිණු කරන ගතියක්. දැන් අපි වාඩි වෙලා හොඳට කයට අවධානය යොදාගෙන ඉන්නකොට සමහර වෙලාවට සමහර වෙලාවට මේ රුධිර සංසරණ දැනෙන්න තියෙනවා. එහෙම නැත්නම් දාඩිය වැగిරෙනවා, කඳුළු දේරෙනවා, නැත්නම් කෙල එහෙට මෙහෙට මිශ්‍ර වෙනවා සමහරට දැනෙන්න ඉඩ තියෙනවා. ඉතින් එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් ආ මේ ඇවිල්ලා ආපෝ ධාතුව. ආපෝ ධාතුවේ ලක්ෂණ තමයි මෙතන වැඩියෙන් නිරූපණය වෙලා තියෙන්නේ. මේ අවස්ථාවේදී ඉස්සරහට ඇවිල්ලා තියෙන ආපෝ ධාතුව කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි හිතමු යම් වෙලාවක හොඳටම රසනේ දැනෙනවා. එහෙම නැත්නම් අපි සක්මනක් කරනකොට පාදයට ඒ වැලි පොලවක නම් තියෙන රසනේ දැනෙනවා. එහෙම නැත්නම් අපි ටයිල් පොලවක නම් සක්මන් කරන්නේ ඒකේ තියෙන සිසිල් බව දැනෙනවා. අන්න අපිට තේරුම් ගන්න පුළුවන් ආ මේ දැනෙලා තියෙන්නේ තේජෝ ධාතුව. තේජෝ ධාතුවේ ලක්ෂණ තමයි මට දැන් තේරුම් ගිහිල්ලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ පාදය ඔසවනකොට, ගෙන යනකොට, තබනකොට ඒ තියෙන චලන රාශිය. ඒ පුංචි චලන රසක් එකතු වෙලා තමයි ඒ ප්‍රධාන වම් පාදය ඉහළට ඔසවලා තැබීම කියන මෙන්න මේ ප්‍රධාන කාර්යය සිද්ධ වෙලා තියෙනවා. එතන එතන චලන රසක් තියෙනවා. ඉතින් අපිට පුළුවන් නම් මෙන්න මේ චලන වලට අවධානය තියාගන්න. එහෙම නැත්නම් අපි වාඩි වෙලා ඉන්නකොට හුස්ම ගන්නවා. ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එතකොට මේ ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලා කියන්නේ වායෝ ධාතුවක්. ඊළඟ නැත්නම් පිම්වීමක් හැකිලීමක් සිද්ධ වෙනවා. මෙන්න මේ චලනය. පිම්වීමක් සිද්ධ වෙද්දී සිද්ධ වෙන ඒ චලනය. හැකිලීමකදී සිද්ධ වෙන චලන රාශිය. ඒක අපිට හඳුනා ගන්න පුළුවන් නම් එතනක් තියෙන්නේ ඔන්න වායෝ ධාතුවක්. ඉතින් එතකොට මේ කයට අවධානයෙන් ඉන්න ඉන්න මේ කයේ ඒ ඒ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය අපිට තේරෙන්න පටන් ගන්නවා. දැන් තේජෝ ධාතුව අපිට හඳුනා ගන්න පුළුවන් ওই ආකාරයෙන් වායෝ ධාතුව හඳුනා ගන්න පුළුවන් ආපෝ ධාතුව හඳුනා ගන්න පුළුවන් පඨවි ධාතුව හඳුනා ගන්න පුළුවන් ඉතින් මේ විදිහට ධාතු මුහුණුවරකින් මේ දිහා බල බලා බොහොම සූක්ෂමව මේ ගැන දකිමින් වාසය කරනවා නම් අපි අපි ගාව තිබිච්ච සත්ත්ව සංඥාව පුද්ගල සංඥාව තවදුරටත් බොඳ වෙලා යනවා තවදුරටත් දුර වෙලා යනවා. මේකට හරිය ලස්සන උපමාවක් බුදුරජාණන් වහන්සේ මේ කායගතක සූත්‍රයේ ඉදිරිපත් කරනවා. බුදුරජාණන් වහන්සේ කියනවා යම්කිසි හරක් මරලා ජීවත් වෙන මිනිසෙක් හරකෙක් මිලදී අරගෙන ඔන්න හරකෙක් මරනවා. මරලා ඉවරලා ඒ හරකගේ මස් කෑලි වලට කඩලා කපලා සතර මං හන්දියකට ගෙනල්ලා මස් විකුණනවා. හරක් මස් විකුණනවා. ඉතින් මේ වෙලාවේදී මේ මිනිස්යාගේ හිතේ අර කලින් තිබිච්ච හරකෙක් ගවයෙක් කියන ඒ සත්ව සංඥාව ඇත්තේම නැහැ. ඒ වෙනුවට දැන් තියෙන්නේ මස් කියන සංඥාව. අර කලින් තිබිච්ච සත්ව සංඥාව සම්පූර්ණයෙන්ම දුර වෙලා ඒ වෙනුවට දැන් තියෙන්නේ මස් කියන සංඥාව. මෙන්න මේ වගේ තමයි තින්වත් යෝගාවචරයාගේ මුලදී අපේ හිතේ තියෙන සත්ව සංඥාව, පුද්ගල සංඥාව. මමෙක් කියලා හිතාගත්ත හැඟීමක්. නමුත් කෙනෙක්ට මේ කය තුළින්ම ක්‍රමානුකූලව ධාතු ලක්ෂණ මතු කර ගන්න පුළුවන් නම් ඒ ඒ ධාතුන් හඳුනා ගන්නවා නම් මේක ක්‍රමානුකූලව වඩනවා නම් භවනාවක් වශයෙන් දියුණු කරනවා නම් අර තිබිච්ච ගොරහැඩි සත්ත්ව සංඥාව ඒ කුජල සංඥාව කුජල භාවය මමායනය වෙනුවට මෙතන ක්‍රමානුකූලව පොඩ පොඩ ධාතු සංඥාව මතුවෙන්න පටන් ගන්නවා හරියට අර හරක් මරපු තැනත්තාගේ හරක මරණ වෙලාවේදී තිබිච්ච සත්ව සංඥාව අයින් වෙලා හරක විකුණද්දී හරක් මස් විකුණද්දී මස් කියන සංඥාව ඒ හිතේ ඇති වුණා වගේ මේ යෝගාවචරයාගේ හිතෙත් සත්ව සංඥාව දුරු වෙලා ධාතු සංඥාව නැත්නම් ධාතු ආකල්පය මේ හිතේ ඇති වෙන්න පටන් ගන්නවා. එතකොට එක පැත්තකින් අපිට මේක කියන්න පුළුවන් අපේ මේ මුළු ජීවිතේම දිහා අලුත්ම අලුත් දෘෂ්ටි කෝණයකින් බලන්න දැන් බුදුරජාණන් වහන්සේ උගන්ලා දෙනවා. උගන්වනවා. ඒ කියන්නේ අපි අපේ ජීවිතේ හරිම සංකීර්ණ කරගෙන ජීවත් වෙන්නේ. මම අහවලා මම මේ වගේ හැකියාවන් තියෙන කෙනෙක්, මට මේ මේ වත්පොහසත්කම් තියෙන කෙනෙක්, මම මේ අතීතයේදී මේ මේ දේවල් කරා, අනාගතයේදී මේ මේ දේවල් කරන්න මම මේ සැලසුම් හදනවා. මගේ ඥාතීන් මෙන්න මේ වගේ හැකියාවන් තියෙන අය මගේ දරුවෝ මෙන්න මේ අය, මගේ බිරිඳ මේ වගේ, මගේ හැමියා මේ වගේ, මම රැකියාව කරන තැන මෙන්න මේක, මගේ රටේ ස්වභාවය මෙන්න මේක. ඉතින් මේ විදිහට අපි හිතේ හදාගත්ත දහසකුත් එකක් විවිධාකාර සංකල්ප සංකල්පවල හිර වෙලා ඒවැයෙම පැටලිලා ඉන්න ස්වභාවයක් තමයි අපේ සාමාන්‍යයෙන් තියෙන්නේ. දැන් ඒ සියලු පැටලුම් වල පැටලුම් निराකරණය කරගන්න. ඒ පැටලුම් වලින් ඒ බරින් අපේ හිත නිදහස් කරගන්න ක්‍රමවේදයක් තමයි දැන් කතකින් මේ භාගතුන් වහන්සේ පෙන්ලා දෙන්නේ. මේ කය කොහොමද ධාතු මුහුණුවරකින් බලන්නේ? අපි මේ ලොකු වටිනාකමක් දීලා ලොකු ආඩම්බරයක් ඇති කරගෙන ලස්සනයි හොඳයි සැපයි කියලා හිතාගත්ත මේ කය ධාතු මුහුණුවරකින් බලන්න අපිට උගන්වනවා. ඒතර අර තිබිච්ච සංකීර්ණතා, ඒ ව්‍යාකූලතා ඔක්කොම බැහැර වෙලා අපි බොහෝම සරල ධාතු ස්වභාවයක් කිය මෙතන තියෙන්නේ කියන මට්ටමකට උන් අපේ හිතපත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අර සංකීර්ණ මනස වෙනුවට දැන් තියෙන්නේ අතිශය සරල මනසක්. හැබැයි ඊටාම ගැඹුරු නුවණක් සහිත මනසක්. අර කලින් අපි කතා කරපු සංකීර්ණ මනසේ නුවණක් නැහැ. එතන තියෙන ලොකු මුලාවක්. ඒ මුලා වෙච්ච පරිසරයක තමයි අපිට හම් වෙන්නේ අර සියලුම වැල්වටාරම්. ඒ සියලුම ව්‍යාකූලතා ඔක්කොම අපිට හම් වෙන්නේ ඒ සංකීර්ණ මට්ටමකදී. හැබැයි අපේ හිත ඊට වඩා සූක්ෂම වුණාම අපේ සතිමත් භාවය හොඳට වර්ධනය වෙලා වර්ධනය කරලා ගත්තාම ඒකාග්‍රතාවය දිනු කරලා ගත්තාම අන්න ඒ බඳු මනසක තමයි ප්‍රඥාව අවදි වෙන්නේ. ඒ ප්‍රඥාව හොඳට අවදි කරන භාවනාවක් තමයි විශේෂයෙන්ම මේ ධාතු මනසිකාර භාවනාව. මේ ධාතු මනසිකාරයේදී අපිට බුදුරජාණන්ස උගන්වනවා කොහොමද මේ කය දිහාම ධාතු මුහුණුවරකින් බලන්නේ. දැන් මේ කටයුත්ත සාර්ථක වෙන්න වෙන්න එක පැත්තකින් ප්‍රඥාව දියුණු වෙනවා අනිත් පැත්තෙන් මේ කයම ඇසුරු කරන හිතක් ඔන්න අපිට උරුම වෙනවා. දැන් මේ කොටසෙදිත් බුදුන් වහන්සේ කියනවා ගේහසිතා සරසංකප්පා තේ පහියන්ති. ආනිසංසයක් වශයෙන් ප්‍රකාශ කරනවා. ඒ අපි පංචකාමයන්ම ඇසුරු කරගෙන බුදුආන් තරම් ලස්සන ලස්සන රූප ගැන හිත හිතා ලස්සන ලස්සන ශබ්ද ගැන හිත හිතා විවිධාකාර සුගන්ධයන් ගැන පතපතා හිත හිතා මිහිරි රසයන් ගැන හිත හිතා මිහිරි ස්පර්ශයන් ගැන හිත හිතා මනසිනුත් নানা ප්‍රකාර මනකල්පිත සිහින ලෝකවල අතරමං වෙලා ජීවත් වෙනවා වෙනුවට මේ කය ඇසුරු කරන කයේ යථා ස්වභාවය යම් හෝ පමණකින් තේරුම් ගත්ත ප්‍රඥාවන්ත මනසක් අපි තුළ ඇති වෙන්න පටන් ගන්නවා. දැන් පින්වත්නි මේ භාවනාව කරන්න විශේෂ ඉරියව්වක් නැහැ. දැන් අපි ආනාපාන සතිය ගැන එහෙමනම් කතා කරද්දී අපි කිව්වා අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා විශීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා ධාතුතුන් වහන්සේම දේශනා කරනවා. ඒ කියන්නේ අපිට විශේෂ තැනක් ඉන්න ඉරියව්වක් සිහිය පැවැත්විය යුතු විශේෂ ස්ථානයක් අතරම සඳහන් කරනවා. නමුත් මේ ධාතු මනසිකාරයේදී අපිට ඕනම ඉරියව්වක ඕනම අවස්ථාවක මේ භාවනාව වඩන්න පුළුවන්. හැබැයි ඉතින් අපිට අවශ්‍ය වෙනවා යම් ඒකාග්‍රතාවයක් හිතේ යම් සමාධිමත් භාවයක් අවශ්‍ය වෙනවා. ඒ ඒ ලක්ෂණය හඳුනගන්න. දැන් අපි සක්මන් භාවනාවක නිරත වෙනකොට ඒ ඒ ධාතු ලක්ෂණය හඳුනගන්න නම් අපේ කයට මේ හිත ඇවිල්ලා තියෙනවා. අපිට අතීතය ගැන හිත හිතා අනාගතය ගැන සිහිනවවවා මේ ධාතු ලක්ෂණ හඳුනගන්න බෑ. එබැවින් අපි මුලින්ම මේ කය පාවිච්චි කළා වර්තමාණයට පැමිණිය යුතුයි. මේ කයම නැංගුරමක් වශයෙන් පාවිච්චි කර යුතුයි හිත වර්තමාණයට ගන්න. සිහිය පිහිටවන්න. ඒ සිහිය පිහිටුවීම සාර්ථක වුණාට පස්සේ තමයි අපිට අවස්ථාව ලැබෙන්නේ මේ ධාතු ලක්ෂණ හඳුනගන්න. එතකොට තමයි අපිට අන්න ධාතුන්ගේ භාෂාව තේරෙන්න ගන්න. එතකොට තමයි අපි ධාතුන්ගේ භාෂාව හඳුනගෙන ඒ ඒ ධාතුන් එතන ක්‍රියාත්මක වෙනවා කියලා ප්‍රඥාවකින් දකින්න අපිට අවස්ථාව ලැබෙන්නේ. ඉතින් මේ බඳු ප්‍රඥාව අවදි කරන භාවනාව අපි නිතර වඩනවා නම් එක පැත්තකින් අපිට විපස්සනාවට ලොකු අත්කලක් සපයලා දෙනවා. තවත් පැත්තකින් අපිව අර අපි හිතමු මුලාවෙන් නිදහස් කළා සෑහෙන ප්‍රඥා පදනමක් මත අපිව පිහිටවනවා. ඒ වගේමයි අපි අර හදාගෙන තිබිච්ච සංකීර්ණතා, ව්‍යාකූලතා, මනස බර වෙච්ච ගතිය, හිර වෙච්ච ගතිය, ඒවෙන් සම්පූර්ණයෙන්ම හිත නිදහස් කරලා බොහොම සැහැල්ලු, සරල ප්‍රඥාව මත පිහිටවපු කොහොම මෝරපු මනසක් අපිට හදලා දෙනවා. ලාමක මනසක් වෙනුවට මේ ඇත්ත අදටතියෙන් තේරුම් ගත්ත හොඳ පරිණත මනසක් හදාගන්න අපිට උදව් වෙනවා. ඒ නිසා පින්වත්නි මේ කායගත සති සූත්‍රය බුදුරජාන් වහන්සේ ක්‍රමානුකූලව පියවරෙන් පියවර අතිශය සරල තැනකින් පටන් අරගෙන බොහොම සියුම් ප්‍රඥාවක් විනිවිද යන ප්‍රඥාවක් අවදි වෙන අන්දමින් ප්‍රකාශ කරලා තියෙනවා. දේශනා කරලා තියෙනවා. අර ආනාපාන සතියෙන් සරලව පටන් ගන්නවා. ඒකෙමත් ආස්වාසයක ප්‍රස්වාසයක තියෙන සියුම් ලක්ෂණ හඳුනා ගැනීම සඳහා අපි උනන්දු කරනවා. ඊළඟට විවිධාකාර ඉරියව්වල සිහිය පවත්වන්න කියලා කියනවා. ඒ ප්‍රධාන ඉරියව් හැරුණාම අනිකුත් එදිනෙදා කටයුතු වලදී සිහිය පවත්වීම සඳහා උනන්දු කරනවා. ඊට පස්සේ මේ කය දිහා වෙනත් දෘෂ්ටි කෝණයකින් බලන්න අපිට උගන්වනවා. දැන් එතකොට අර ප්‍රඥාව පොඩ පොඩ අවදි වෙනවා. අපේ තිබිච්ච ඒ ඝන බාල මුලාව, මෝහය, අන්ධකාරය වෙනුවට ප්‍රඥා ආලෝකයක් අපි තුලම අවදි වෙන්න පටන් ගන්නවා. අපි අපේ ජීවිතය දිහා වෙනත් දෘෂ්ටි කෝණයකින් බලන්න දැන් උත්සාහන්ත වෙනවා. මෙතන මේ ඇත්ත වශයෙන් මොකද්ද තියෙන්නේ? මෙතන කවුද ඉන්නේ? මෙතන කෙනෙක් ඉන්නවද? මෙතන පුද්ගලයෙක් ඉන්නවද? ඒතර මේ තියෙන ස්වභාවයට වඩා වෙනත් තැනක තියෙන ස්වභාවය හුඟක් වෙනස්ද? නැත්නම් මේ ස්වභාවයමද වෙනත් තැනක් තියෙන්නේ? මේ කයේ ස්වභාවයමද වෙනත් කයකක් තියෙන්නේ? මෙතන කොටස් 32 නම් වෙන කය වෙන කයක ඒ තියෙන කොටස් 32 නෙමෙයිද? මෙතන තියෙන ධාතු ලක්ෂණ නෙමෙයි නම් ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයක් නම් වෙනත් කයකක් තියෙන බඳුම ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයක් නෙවෙයිද කියලා අන්න අපි තුල යම් කිසි කුතුහලයක් ප්‍රඥාවක් විමසීමක් විමර්ශනයක් විශේෂ බැල්මක් මෙන්න මේ භාවනාව හරහා අවදි කරලා දෙනවා. ඉතින් ක්‍රමානුකූලව මේ කායගත සතිය දිනු කරගෙන යනවා නම් එහෙමනම් අන්න අපිට අර සාමාන්‍ය පංචකාමයන් අසුර කරපු ගෘහාශ්‍රිත කල්පනාවන් ගෙවල් දොරවල්ම ගැන හිතන ඒ කල්පනාවන්ගෙන් පොඩ පොඩ හිත නිදහස් කරගෙන මේ කයට හිත අරගෙන කයෙම හිත පවත්වමින් කයම තවදුරටත් විමසමින් මේ කයේ යථා ස්වභාවය හඳුනා ගනිමින් අපි තුල ලොකු ප්‍රඥාවක් අවදි කිරීම සඳහා මේ භාවනාව ඔන්න ඉස්සරහට අපි වරගෙන යනවා. ඒ නිසා අපි මේ කාරණා තේරුම් අරගෙන අපි තුලත් මේ විවිධ භාවනා ක්‍රම ප්‍රායෝගිකව දියුණු කරගන්න අපි උත්සාහන්ත විය යුතුයි. මේක මේ ධර්මදේශනාවක් අහපු ගමනින් නැත්තම් පොතක් පතක් බලපු ගමනින් එක දවසින් සිද්ධ වෙන වැඩක් නෙමෙයි. මේක අපි ක්‍රමානුකූලව යම් කිසි කැපකිරීමක් කළා යම් උනන්දුවකින් මේ භාවනා ක්‍රමයක් අපි ක්‍රමානුකූලව දියුණු කරනවා නම් ඒකෙන් ලැබෙන ඒ අවබෝධය ඒකෙන් ලැබෙන සහනය ඒකෙන් ලැබෙන සරල බව ඒ නිසා ලැබෙන හිතේ නිදහස පැටලිලි වලින් තොර භාවය හිතේ තියෙන පැහැදිලි භාවය වර්තමානයේ ජීවත් වෙන ගතිය, ප්‍රබෝධයෙන් ජීවත් වෙන ගතිය අප්‍රමාණයි කියලා කියන්න පුළුවන්. ඒ නිසා මම මේ පින්වත්තුන්ට ආරාධනා කරනවා මේ සියලු හැකියාවන් අපි තුල දියුණු කරගන්න උවමනා කරන පාර භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් අපි උත්සාහ වෙන්න තියෙන්නේ මේ ලැබපු මනුෂ්‍යාත්ම භාවයෙන් ප්‍රයෝජන ගන්න. මේ ලැබපු ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජන ගන්න. ඒ සඳහා අප සියලු දෙනාටම අද දින ධර්ම දේශනාවත් මඟ පෙන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.